දේශකයාණන් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී අවිස්සාවේල සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ කතිකාචාර්ය රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නිග්ගහ ඥානින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ දනුත්‍ර නිකායේ නන්ද සූත්‍ර දේශනාව ඇසුරින්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 කිමඤ්ඤත්‍ර භික්කවේ නන්දෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ භෝජනේසු මත්තඤ්ඤෝ ජාගරියං අනුයුක්තෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ යේහි නන්දෝ සක්ඛෝති පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරතින් තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින් පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා ඊටාම වැදගත් ධර්ම කාරණා තියෙන සසර පිළිබඳව නිවන පිළිබඳව ඒ නිවනට ගමන් කිරීම සඳහා පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැක්වෙන වැදගත් සූත්‍රයක කොටසක් මා ඉදිරිපත් කළා කිමඤ්ඤත්‍ර භික්කවේ නන්දෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ භෝජනේසු මත්තඤ්ඤු ජාගරියං අනියුත්තෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ ආදි මේ සූත්‍ර පාඨය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි මෙත්තා වග්ගයට අයිති සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රයේ නම නන්ද සූත්‍රය ඒ සූත්‍රය මූලික කරගෙන තමයි මේ අනුශාසනාව සිද්ධ කරන්නේ. මේ අනුශාසනාවෙන් මේ ධර්ම කාරණා තුලින් උන්වහන්සේගේ චරිතය හා සම්බන්ධ මේ කරුණ ඔස්සේ අපේ චරිතය හැඩගස්ව ගන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම මහත් පිටුවහලක් වෙනවා උපකාරයක් වෙනවා පැවිදි ජීවිත වේවා ගිහි ජීවිත වේවා මේ නන්දහාමුදුරන්ගේ චරිතයේ ස්වභාවය අනුව සකස් කරගන්නට පුළුවන් නම් මේ චරිත ලක්ෂණ තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් නම් ඒ ජීවිත ගොඩක් වාසනාවන්ත ශ්‍රේෂ්ඨතර ජීවිත බවට පත් කරගන්න පුළුවන් වන්දනීය පූජනීය ජීවිත බවට පත් කරගන්න පුළුවන් ප්‍රශංසාවට ලක්වන ජීවිත බවට පත් කරගන්නට පුළුවන් ඒ නිසා ඔබත් හුරු වෙන්න පුරුදු වෙන්න උත්සාහ කරන්න මේ සූත්‍රයෙන් ප්‍රකාශ වන නන්දහාමුදුරුවන්ගේ චරිතාර්ථ දාණය තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්නට පුළුවන්ද කියලා. අපි මේ මාතෘකා කරගෙන කතා කරන නන්දහාමුදුරුව පිළිබඳව මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට යම් වැටහීමක් අවබෝධයක් තියෙනවා. උන්වහන්සේ එක පැත්තකින් ගිහි කල බුදුරජාණන් වහන්සේටද ඥාති සමීප භාවයක් තියෙච්ච කෙනෙක්. ශාක්‍ය වංශයට අයිති කෙනෙක්. ඒ නන්ද කුමාරයා තමයි බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්නේ. Tamanට මංගල්‍යයන් කීපයක්ම යෙදුණු අත ළඟදී විවාහ මංගල්‍යය ඒ වගේම අලුත් මාළගියට ප්‍රවේශ වීම යන මෙවැනි අවස්ථාවේදී සුන්දරී Tamanගේ ප්‍රියාම්බිකාව අතහැරලා බුදුරජාණන් වහන්සේ පසුපසින් ගිහින් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමට අනුව නන්ද කුමාරයා පැවිදි වෙනවා. එහෙම පැවිදි වෙච්ච මේ නන්ද කුමාරයා නන්ද හාමුදුරුවෝ ශාසනය කොටලී බවින් යුක්තව තමයි කටයුතු කරන්නේ. උන්වහන්සේට හැමතිස්සෙම මතක් වෙනවා Tamanගේ ප්‍රේමවන්තිය පිළිබඳව. සුන්දරී පිළිබඳව. ඒ නිසා ශාසනික Brahmacharyaවේ හැසිරෙන එක ප්‍රමාදී බවටපත් වෙනවා. හිත එකලස් කරගන්න, හිත එකග කරගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි වික්ෂිප්ත හිතකින් හිටපු මේ නන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාත් එක්ක උන්වහන්සේගේ මඟ පෙන්වීම එක්ක ඒ ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ ගුරුහරුකම් නිසා නන්ද හාමුදුරුවන්ගේ හිතේ තිබුණු අර දැවෙන ඇනුණු හුල කෙමෙන් කෙමෙන් සුවපත් භාවයටපත් වෙනවා. පින්නතුනේ නන්ද හාමුදුරුව පිළිබඳව මේ සූත්‍රයේ උන්වහන්සේගේ ශක්තිය පිළිබඳව උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු කීපයකින්ම සඳහන් කරනවා. හොඳ කතා කරන යහපත් කතා කරන යහපත් වචන ඇති කෙනෙක් නන්දහාම්දුරුව පිළිබඳව කතා කරනවා නම් උන්වහන්සේ පිළිබඳව හොඳමයි කතා කරන්නේ. කුලපුත්තෝති භික්ඛවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය. යහපත් විදිහට කතා කරන කෙනෙක් ඉන්නවා නම් නන්ද පිළිබඳව කතා කරන්නේ කුලපුත්‍රයෙක් කියලා. ඒ කුලපුත්‍ර කියන වචනයට නන්දහාමුදුරුව සුදුසුයි. ඊළඟට යම් කිසි කෙනෙක් ඒ යහපත් වචන කතා කරන කෙනෙක් නන්දහාමුදුරුව ගැන කතා කරනවා නම් කතා කරන්නේ බලවාති භික්ඛවේ නන්දං නන්ද කියන්නේ බොහොම බලවත් කෙනෙක් කියලා. පාසා දිකෝති භික්ඛවේ නන්දං යහපත් විදිහට කතා කරන කවුරු හරි ඉන්නවා නම් ඒ අය කතා කරන්නේ නන්දහාමුදුරුව බොහොම ප්‍රසාද ජනක කෙනෙක් කියලා. ඒ වගේම තිබ්බ රාගෝ තිබික්ඛවේ නන්දං නන්ද කියලා කියන්නේ මහණෙනි තීව්‍ර රාග ඇති දියුණු තියුණු රාග ඇති දැඩි රාග ඇති කෙනෙක් කියලා යහපත් වචන කතා කරන කෙනෙක් කියනවා. එතකොට බලන්න පින්වතුනි නන්දහාමුදුරුව ගැන බුදුහාමුදුරන්ට තියෙන අවබෝධය. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නන්ද කියන්නේ කුල පුත්‍රයෙක් බලවත් කෙනෙක් ප්‍රසාද ජනක කෙනෙක් වගේම තීව්‍ර රාග ඇති කෙනෙක් අන්නේ ඒ ලක්ෂණ වලින් යුක්ත වෙච්ච නන්දහාමුදුරුවන්ට පුළුවන්කම තියනවා නිර්වාණ අවබෝධයටපත් වෙන්න උන්වහන්සේට පුළුවන් යේහි නන්දෝ සක්කෝති යම් ආකාරයකින් නන්දට හැකියාව තියෙනවා පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරිතුන්ති ඒ නන්දහාමුදුරන්ට පුළුවන් බව තියෙනවා පුළුවන්කම තියෙනවා සියලු ආකාරයෙන්ම පරිපූර්ණ වෙච්ච සාකල්යෙන්ම පාරිශුද්ධ වෙච්ච බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නට නන්දහාමුදුරන්ට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. පින්නතුනේ මෙන්න මේ නන්දහාමුදුරෝ උන්වහන්සේ තමන්ගේ Brahmachari ජීවිතය තුළ නිර්වාණගාමී මාර්ගය තුළ උන්වහන්සේ ළඟ තිබුණා ඒ Brahmachari බවට පත් වෙන්නට සාසනික බඹසර වෙසෙන්නට අවශ්‍ය කරන ශක්තිය. ඒ බලවත් බව, ප්‍රසාදවත් බව, කුලපුත්‍ර බව එමෙන්ම උන්වහන්සේ ළඟ තිබුණා තීව්‍ර රාගය තිබුණේ පව. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ සියලු ගුණයන්ට වඩා නන්දහාමුදුරුව වෙත තිබුණු සුවිශේෂ ලක්ෂණ කීපයක් මේ සූත්‍රයෙන් මතු කරනවා. අර ඉහතින් සඳහන් කරපු කුල පුත්‍ර බලවත් බව, ප්‍රාසාදික බව සහ තීව්‍ර රාග ඇති බව කියන ඒවට අමතරව උන්වහන්සේට මානසික ශක්තිය වඩන්නට උන්වහන්සේට ආධ්‍යාත්මික සුවය උදා කර ගන්නට හැකියාව පිළිබඳව කරුණු හතරකින්ද බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. කිමඤ්ඤත්‍ර භික්ඛවේ මහණෙනි අනිකුත් දේවල් කීමෙන් කවර ප්‍රයෝජනද? නන්දෝ මේ කියන නන්ද ස්ථවිරයන් වහන්සේ. නන්ද හාමුදුරුවෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. ඉන්ද්‍රියන්හි වැසුණු දොරටු ඇත්තෙක්. ඒ වගේම භෝජනේසු මත්තඤ්ඤෝ. නන්ද හාමුදුරුවෝ ආහාරයේ පමන දන පරිභෝග කරන්නෙක්. ජාගරියන් අනියුත්තෝ නන්දහාම් දුරෝ නිදිවැරීමෙහි යෙදිච්ච කෙනෙක් සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ සති සම්පජඤ්ඤයෙන් හෙවත් එළඹුණු සිහියෙන් සමන්වාගත කෙනෙක් ආනේ කියන කාරණා වලින් සමන්විත වන්නේ නම් ඒ නන්දහාමුදුරන්ට යෙහි නන්දෝ සක්කෝතිය නන්දහාමුදුරන්ට ශක්්‍යතාව තියෙනවා පුළුවන්කම තියෙනවා මොකටද පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරිතුං පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ ශාසනික භ්‍රමචර්යාවේ හැසිරෙන්න. මේ කුලයෙන් කුලවත් බව වේවා කායික ශක්තියෙන් බලවත්කම වේවා එමෙන්ම බාහිර බැලුවහම ප්‍රාසාදික බව වේවා මේ එකක්වත් පින්තුණි ඒ තරම්ම නිවනට නිර්වාණගාමී මාර්ගයට ඍජුව බලපානේ වනෙවි. නමුත් බුදුරජාණන් වහන්සේ දෙවනුවට වර්ණනා කරන කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඒ කියන කරුණු කාරණා වඩනවා නම් රාගාධික කෙනෙකුට උවත් රාගයෙන් පෙලෙන්නෙකුට උවත් හරියට ඉන්ද්‍රිය සංවර කරගන්නවා නම් ඒ රාගයෙන් බැහැර වෙලා විරාගී බවට පත් වෙන්නට පුළුවන්. රාගයෙන් අධික කෙනෙකුට උවත් බලයෙන් ප්‍රාසාදික භවෙන් අධික කෙනෙකුට උවත් යම් විදිහකින් භෝජනයේහි පමන දන වළඳනවා නම් පරිභෝග කරනවා නම් ඒ කෙනාට නිවනට සමීප වෙන්න පුළුවන්කම තියෙනවා. රාගයෙන් විරාගයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එමෙන්ම ශාසනික භ්‍රමචර්යාව සඳහා නිදිවරන්න පුළුවන් නම් ඒ ශාසනික දියුණුව වෙනුවෙන් ඒ නිදිවැරීම උන්වහන්සේට රාගය විනාශ කිරීමට මාර්ගයක් වෙනවා. එමෙන්ම සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා නම් ඒ එළඹ සිටි සිහියම උන්වහන්සේට නිර්වාණගාමී මාර්ගයට පිළිවෙතක් වෙනවා. ආන් ඒ නිසා නන්දහාමුදුරන්ගේ චරිතයෙන් අපි ගත යුත්තේ මෙන්න මේ කියන සුවිශේෂ ලක්ෂණ හතර. මොනවද? ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමණ දන වැළඳීම, නිදිවැරීම සහ සති සම්පජඤ්ඤී බව. උන්වහන්සේගේ චරිතයෙන් අපේ චරිතවලට මේ වකාවක් දාගන්න හැකියාව තියෙනවා නම් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබට එය දේශනා කරන අපට පවා සාංශාරික විමුක්තිය ළඟා කරගන්නට ශාසනික භ්‍රමචර්යාව පුරන්නට හැකියාව ලැබෙනවා බලය ශක්තිය ලැබෙනවා පින්වත්නි මෙතන මොකක්ද නන්දහාමුදුරන් පිළිබඳව සාකච්ඡා කරන ලක්ෂණවල ගුත්තද්්වාර කියලා කියන්නේ. වැසුණු දොරටු වැත්තෙක් කියලා කියන්නේ ඇයි මෙතන? එතෙන්දි පැහැදිලි කරනවා ලෞතර බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රාන්තයේම නන්දස්ස ගුත්තද්්වාරතාය හෝති. ඒ කියන්නේ නන්දස්ස පුරත්තිමා දිසා ආලෝකයේ තබ්බෝ හෝති සබ්බං චේතසා සමන්නා හරිත්වා නන්දෝ පුරත්තිමන් දිසං ආලෝකේති නන්ද හාමුදුරන්ට යම් කිසි විදිහකින් පෙර දිශාව බලන්න ඕන නම් පෙර දිශාව බලනවා නම් නැගෙනහිර දිශාව කෙරෙහි උන්වහන්සේ බලනවා නම් අපි වගේ නෙමෙයි බලන්නේ අපි බලන්නේ යම් කිසි වූ මේ ඉන්ද්‍රියයන්ට ඉන්ද්‍රිය පෝෂණය සඳහා ඉන්ද්‍රිය සතුටු කිරීම සඳහා යම්කිසි විදිහකින් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් තියෙනවද කියලායි අපි පෙරදිග බලන්නේ. නමුත් නන්දහාමුදුරුවෝ පෙරදිග බලන්නේ බොහොම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව. උන්වහන්සේ ඇහැ පිනවන්න රූප හොයන්නවත්, කන පිනවන්න ශබ්ද හොයන්නවත්, නාසය පිනවන්න ගඳ සුවඳ හොයන්නවත් ඇහැ ඊළඟට දිව පිනවන්න රස හොයන්නවත්, කය පිනවන්න ස්පර්ශ හොයන්නවත් නෙවෙයි පෙරදිග බලන්නේ. මෙතන පැහැදිලිවම දේශනා කරනවා සබ්බං චේතසා සමන්නාහරිත්වා සීල සිතුවිලි සමණයටපත් කරගෙන ඉන්ද්‍රිය සංවර භාවයේ පිහිටලා තමයි පුරත්තිමන් දිසං ආලෝකේති ඒ පෙර දිශාව බලන්නේ කොහොමද එවන් මේ පුරත්තිමන් දිසං ආලෝකයතෝ න අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස විස්සන්ති මට පෙරදිග බැලීමේදී යම් කිසි විදිහකින් යම් ආකාරයකින් අවිජ්ජා වෙච්ච ඒ වගේම දෝමනස්සයට හේතු වන පාපී වූ අකුසල ධර්ම හමු නොවේවා කියන අදහස. ඒවා සෙවීමේ පරමාර්ථයෙන් නෙවෙයි. අන්න බලන්න කොයිතරම් උන්වහන්සේ පෙරදිග බැලීමේදී Taman ඉන්ද්‍රිය සංවර කරගෙන තියනවාද? උන්වහන්සේ දකුණු දිග බලනවා නම් ඒ දකුණු දිශාව බලන්නෙත් එහෙමමයි. සිහියෙන් යුක්තව මේ දකුණු දිශාව බැලීමේදී මගේ හිතට අකුසල් නොඒවා. ද්‍රෝමනස්යන් ඇති නොවේවා. රාග, ద్వේෂ, මෝහ, මද, මාන, කුහකකම්, ඊර්ෂ්‍යාදී හිත පෙළෙන, හිත දූෂණය වන කිසිදු අරමුණක් Tamanට ඇති නොවේවා කියන, හමු නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි උන්වහන්සේ ඒ දකුණු දිශා බලන්නේ. බටහිර දිශා බැලුවත්, උතුරු දිශාව බැලුවත්, අනු දිශා බැලුවත්, උඩයට බැලුවත් උන්වහන්සේ මේ කියන ඉන්ද්‍රිය සංවරයෙන්මයි හැම දිශාවක්ම බලන්නේ. ඒ හැම දිශාවක් කෙරෙහිම උන්වහන්සේ දකින්නේ. සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ මේ උඩ යට ඇතුළු සිව් දිශා අනුදිශාවන් පිළිබඳව සාමාන්‍ය මිනිසුන්ගේ බැල්ම ඇති වෙන්නේ පින්වතුනි අර ඉහතින් සඳහන් කරපු විවිධ වූ අරමුණු ලබා ගැනීම සඳහා. සිත පිනවන්ට, ඉන්ද්‍රියන් පිනවන්න. ඒ වගේම පාපී වූ අකුසල ධර්ම වඩවා ගන්නට හේතු වන කරුණු සෙවීම සඳහාය තමයි සාමාන්‍ය කෙනෙක් මේ විවිධ දිහාවන් බලන්නේ. ලෝකයේ දිහා බලන්නේ. යම්කිසි ශබ්දයක් ඇහුවත් එහෙමයි. මේ කියන ඇහැ වගේම තමයි අනිකුත් ඉන්ද්‍රිය. කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න ඒ අරමුණු කරගෙන තමයි බොහෝ දෙනෙක් ලෝකේ සැරිසරන්නේ හැසිරෙන්නේ. ඒ ඒ දිශාවන් අනුගමනය කරන්නේ. නමුත් නන්ද හාමුදුරුවෝ ඊ타මත්ම ඉන්ද්‍රිය සංවර භාවයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට පවා ලක් වෙන විදිහට කටයුතු කරපු උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ මෙන්න මේ කියන ඉන්ද්‍රිය සංවර භාවයෙන් සාමාන්‍ය මිනිසුන්ට පෘථග්ජනයන්ට මේ ශාසනික භ්‍රමචර්යාවේ හැසිරෙන ඇත්තන්ට එම චරිතයෙන් ගත හැකි ආදර්ශ රාශියක් තියෙනවා. ඇයි පින්නතුනි උන්වහන්සේ මේ කියන ඉන්ද්‍රිය සංවර භාවයෙන්ම කටයුතු සිද්ධ කරන්නේ. උන්වහන්සේ දන්නවා මේ ඉන්ද්‍රියයන්ට යම් කිසි විදිහකින් අරමුණු ගෝචර වුණොත් ඒ ඉන්ද්‍රියයන් නිසා ඒ අරමුණු හේතු කොටගෙන Taman දූෂ්‍ය භාවයට පත් වෙනවා කියලා. ඇහෙන් යම් කිසි විදිහකින් රූපයක් බලලා ඒ රූපය කෙරෙහි ඇලීම රාගය ඇති වුණොත් ඒ තුලින් Tamanගේ ආධ්‍යාත්මික සුවය විනාශ වෙනව නැති වෙනවා. පිඟුතුන් දන්නවා ඇහැ නිසා Tamanගේ ජීවිතයේ අතරමං වීමට අසරණ භාවයට විපත්තිදායක ස්වභාවයට පත් වෙන සමහර සත්තු ඉන්නවා පළඟැටියන් වගේ ඇහැ පිනවීමට ගිහිල්ලා තමයි පළඟැටියෙක් විනාශ වෙන්නේ ඊළඟට කන පිළිබඳව බැලුවොත් සමහර සතුන් ඉන්නවා කන පිනවන්න ගිහිල්ලා විනාශ වෙනවා කැලෑවල ඉන්න මුව මුව පොව්වන් වස්දඩු රාවයට හරිම ප්‍රියයි. සමහර කෙනෙක් වස්දඩු රාවය නගනකොට මේ සතුන් කන්න අයාගෙන ඒ වස්දඩු රාගය අහගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් මේ සතාව තව කෙනෙක් දඩයම් කරනවා. අර මෝහයටපත් වෙලා ඉන්න වෙලාවේ. අර කන පිනවන්න ගිහින් තමයි ඒ විනාශයටපත් උනේ. ඊළඟට මීමැස්සෝ විනාශ වෙන්නේ නහය පිනවන්න ගිහිල්ලා. සුවඳ අරමුණු කරගෙන. මතතුන්ගේ ඒ මත්භාවය නිසා මීමැස්සා විනාශ වෙනවා. මද කිපෙන කාලෙට ඒ මද ශ්‍රාවයේහි ඇලිලා ඇතුන්ගේ මී මැස්සන් විනාශයටපත් වෙනවා. නාසයේ පිනවන්න යෑමේ විපාක. ඒ වගේම තමයි මාළුවා නිතරම දිව පිනවන්න ආසයි. ඒ නිසා අපි කතාවටත් කියනවා කටින්දයි මාළුවා නැහින්නේ කියලා. ජලයේ ඉන්න මාළු ජලයේ තියෙන ජලජ ආහාර අරගෙන අරගෙන ඒ සතාට ඒකේ විශේෂත්වයක් නැහැ. පිටස්තරව ආගන්තුකව ලැබෙන ආහාරයක රස විඳින්න තමයි මාළුව උත්සාහ කරන්නේ. නමුත් එහි තියෙන බිලී කොක්කකට ඔහුගේ ජීවිතේ විනාශ වෙනවා. ඒ වගේම තමයි කැලේ ඉන්න තරුණ ඇත්තු විනාශ වෙන්නේ. ගම්වලට ගෙනල්ලා හීලෑ කරපු වයසක ඇතින්නියන් නිසා. ඒ ඇතින්නියන් ගිහිල්ලා කැලේ බැන්දහම ඔවුන් සමග කායික සන්තුෂ්තියට කැමති වෙන තරුණ ඇතුන් ඒ ඇතින්නිය ළඟට આવහම අලි ඇතුන් අල්ලන අය මේ අයව බැඳලා තම තමන්ගේ ගම්වලට අරගෙන එනවා. කැලෑවල් හිටවල හිටපු ඇතුන් තරුණ ඇත්තු විනාශ වෙන්නේ විදිහට. මෙහෙම බලනකොට ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියක් ඉන්ද්‍රියක් පාසාම ඒ ඉන්ද්‍රියන් පිනවීමට යෑමෙන් සිදුවන්නේ ජීවිතවල අන්තරාය කර බව. ආන් ඒ නිසා තමයි නන්දහාමුදුරුව මේ පිළිබඳ අවබෝධයෙන් ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රියන් ගුත්තද්්වාරව වසාගත් දොරටු ඇතිව උන්වහන්සේ කටයුතු කරා. වෙනතුනි ගුත්ත්වාහාර කිව්වහම හරියට ඉබ්බෙකුගේ විලාශයට උපමා කරන්නත් පුළුවන්. ඉබ්බෙකුට තියෙනවා ශරීරයෙන් ඉබි කටුවෙන් එළියට දාන අංග පහක්. අත්පා හතරයි, හිසයි. මේ පංචේන්ද්‍රියන් මෙන්න මේ ටික වගේ. ඉබ්බෙක් ළඟ ඒබ්බා ග්‍රහණයට ගන්න නරියෙක් ඉන්නවනම් ඒ නරියා ඉන්නේ ඉබ්බගේ කොයි ඉන්ද්‍රියද කටුවෙන් එළියට දාන්න එළියට දාපු ගමන් ඩැහැගා මේක ඉන්ද්‍රියක් හරි එක කකුලක් හරි එක අතක් හරි එළියට දැම්මොත් නරියා එතනින් අල්ලගන්නවා හැබැයි එළියට දාන්නේ නැතුව ඉන්නකම් කටුව ඇතුලේ සංගවාගෙන ඉන්නකම් මේ ඉබ්බගේ ආරක්ෂාව සැලසෙනවා ආන් මේ වගේ මේ ඉන්ද්‍රියන් අනවශ්‍ය විදිහට පිනවන්න එකක් හරි පිනවන්න අපි උත්සාහ කළොත් එතනින් අපිව මාරය අල්ල ගන්නවා. ආන්නේ නිසා මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්න තාක්කල් පුද්ගලයාගේ සසර ආරක්ෂාව රැකවරණය සැපේනවා. අන්න ඒක තේරුම් අරගෙන හින්ද තමයි නන්දහාමුදුරුව ගුත්සද්්වාරීව කටයුතු සිද්ධ කළේ. ඊළඟට පින්නතුනේ නන්දහාමුදුරුව ළඟ තවත් සුවිශේෂ ගුණයක් තියෙනවා ඒ තමයි භෝජනේ මත්තඤ්ඤුතාය හෝති. ආහාරයේහි පමන දැන වළඳනවා. දැන් අපි සාමාන්‍ය ස්වභාවික මිනිස්සු පෘථග්ජන අය සාමාන්‍ය සමාජය අය අපි ආහාර ගන්න ගියහම අපි ළඟ තියනවද මාත්‍රාවක් අපි පමණ දැනද ආහාර ගන්නේ නැත්තම් පමණ ඉක්මවා හෝ පමණට අඩුවෙන්ද අපි ආහාර ගන්න. දැන් මේ නන්දහාමුදුර ළඟ තියෙන සුවිශේෂ ගුණයක්. උන්වහන්සේට මේ ගුණය වඩන්න පුළුවන් නම් අර කියන ශාසනික භ්‍රමචර්යාවටපත් වෙන්න පුළුවන්. මොකක්ද පින්නතුනි ආහාරයේ පමණ දැනගන්නවා කියන්නේ? කොච්චරක්ද? ප්‍රමාණය කියන්නේ කොච්චරක්ද? මාත්‍රාව කියන්නේ කොච්චරක්ද? මේ පිළිබඳව විවිධ සූත්‍රවල මේ ආහාරයේ ප්‍රාමාණික බව පිළිබඳව විස්තර කරනවා. දැන් අපි ආහාර ගන්නෙ මොකටද? අපේ මූලික පරමාර්ථයක් තියෙන්න ඕන. ඇයි අපි ආහාර ගන්නෙ? සමහර අය ආහාර ගන්නේ කායික වර්ණය පිණිස. කය සැරසීම පිණිස. කය මණ්ඩණය කරනු පිණිස. කාය ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස. පරපීඩණය සිද්ධ කිරීම පිණිස සමහරක් අය ආහාර ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ ශාසනික භ්‍රමචර්යාවේ හැසිරෙන අයට අනුශාසනා කළේ මේකදු අරමුණක්වත් ඔස්සේ නෙමේ ආහාර ගන්නෙ. මොකටද ආහාර ගන්නෙ? පැහැදිලි කරනවා. නේව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූෂනාය. ඔය කියන මදය පිණිස, මණ්ඩනය අලංකරණය පිණිස, විභූෂණය බැබලීම අලංකරණය පිණිස නෙවෙයි මේ ආහාර ගන්න කියලා ආහාර ගන්නකොට නිතරම හිතන්නට ප්‍රතිවේක්ෂා කරන්නටයි බුද්ධහම ශාසනාවේ සඳහන් වෙන්නේ. එතකොට උන්වහන්සේ ආහාර ගන්නකොට මේ ආහාරය මම ගන්නෙ මදය පිණිස නෙමෙයි කියලා හිතනකොට මඩලු පිණිස නෙවෙයි කියලා හිතනකොට විභූෂණය බැබලීම දිලිසීම පිණිස නෙවෙයි කියලා හිතනකොට උන්වහන්සේ මේ ආහාරය ගන්න කුමන අරමුණක් නිසාද? ඉමස්ස කායස්ස තිතියා මේ කයේ පැවැත්ම පිණිස විතරයි. මොකද මේ ලැබිලා තියෙන කය වටන්න බෑ. නැති කරන්න බෑ. විනාශ කරන්න බෑ. මේ කය පාලනය කළ යුතුව තියෙනවා. එහෙම කය පාලනය කරනකොට තමයි සාසනික භ්‍රමචර්යාවට ඒක අනුග්‍රහ දක්වන්නේ. ආන්න ඒ සාසනික භ්‍රමචර්යාවට අනුග්‍රහ දක්වා ගැනීම සඳහා තමයි ඉමස්සකායස පිටියා මේ කය පැවැත්ම පිණිස නඩත්තු කිරීම පිණිස තමයි මේ ආහාර ගන්න කියලා. මෙන්න මේකටයි ආහාර ගන්න. එතකොට නන්ද හාමුදුරුව මෙන්න මේ ආහාර ගැනීමේ අරමුණ අවබෝධයෙන් හිටියා. ඒ විතරකුත් නෙමෙයි පින්වතුනි. දැන් ආහාරයේහි ප්‍රමාණය පිළිබඳව සඳහන් කරනවා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ මහා අස්සපුර සූත්‍ර අටුවාවේ මත්තඤ්ඤෝති පරියේෂණ මත්තං මත්තඤ්ඤෝති පරියේෂණ පටිග්ගහන පරිභෝගේසු මත්තඤ්ඤෝ යුත්තඤ්ඤෝ පමානඤ්ඤෝ මේ කියන අටුවා පාදයට අනුව ආහාරයේහි ප්‍රමාණය තයාකාරයකින් අපි අවබෝධ කරගන්නට ඕනි. ඒ අනුව පරියේෂණ මත්ත ඒ කියන්නේ පින්තුනේ තමන්ට ලැබෙන පින්ඩපාතය තමන්ට ලැබෙන ආහාරය භෝජනය තමන්ට ඕන ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සොයා යා යුතුයි. තමන්ට ලැබෙන ආහාරය අනවශ්‍ය විදිහට හොයන්නේ නැහැ. තමන්ට ඇති ප්‍රමාණයට පමණයි පරිශ්‍රණය කරන්නේ සොයන්නේ. අන්න ඒක ප්‍රමාණය දැන ගැනීම. ප්‍රමාණය දැනගන්නේ නැති කෙනා තමන්ටත් වඩා වැඩිපුර උතුරා යන විදිහට මේ පින්ඩපාතයේ ආහාරය සොයන. ඊළඟට පටිග්‍රහණ මත්තම්. පටිග්‍රහණ කියන්නේ ප්‍රතිග්‍රහණය, ඒ කියන්නේ පිළිගැනීම. මිනිස්සු කොච්චර ආහාර දුන්නත්, කොයිතරම් පින්ඩපාත දුන්නත්, Taman දැනගන්න ඕන Tamanට ඕන ප්‍රමාණයට පිළිගන්න. පිළිගැනීමේ ප්‍රමාණය Taman දැනගෙන ඉන්න ඕනේ. මට කොච්චරක් දෝන වෙන්නේ? Tamanගේ කුස එතකොට Tamanගේ කුසේ ප්‍රමාණය, Tamanගේ ශරීරයේ ප්‍රමාණය, Tamanගේ බඩගින්නේ ප්‍රමාණය මේ සියල්ල පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනවා. ඊළඟට පරිභෝගන පරිභෝගන මත්තන්. ඒ කියන්නේ Tamanට කොච්චර ආහාර තිබුණත් Taman දැනගන්න ඕන පරිභෝජනය කළ යුත්තේ කොච්චරක්ද කියලා. ආහාර තියෙන්න පුළුවන්. ඒ ආහාර වලින් කොච්චරක් පරිභෝජනය කරනවද? එක බත් පිටයිද, දෙකයිද, තුනයිද? කියලා තමන් දැනගන්න ඕනේ. එතකොට පින්වතුනි මේ ආහාර ගන්න ඇයි? මේ ආහාර වලින් මොකක්ද එතකොට මේ ප්‍රමාණය දැනගන්නේ දැන් පරිභෝජනය කළ යුත්තේ කොච්චරක්ද? එක පිටුවක්ද දෙකක්ද තුනක්ද කියන එක අපිට ගැටලුවක්. අන්න ඒ සඳහාද අපිට මේ ධර්මයේ තුලින් ආලෝකය සපයනවා. පැහැදිලි කරනවා ඉති පුරාණංච වේදනං පටිහංකාර අපිට තියෙනවා පැරණි වේදනාවක්. ඒ කියන්නේ බඩගින්නක් ඇවිල්ලා තියෙනවා කුසගින්න. ආන්න ඒ පැරණිව තියෙන කුසගින්න නිවීම සඳහා අරගන්න. ඒතර එක ගුලියකින් නම් එක පිටකින් නම් පරණ වේදනාව නැති වෙන්නේ ඒක තමයි මාත්‍රාව. පරණ වේදනාව නැති වෙන්නේ පිටු 10කින් නම් ඒක තමයි මාත්‍රාව. හැබැයි ඊළඟට තියෙන ගැටලුව ඒ පරණ වේදනාව ආහාර ගැනීමෙන් දුර වෙනකොට අනිත් පැත්තෙන් අලුත් වේදනාවක් ඇති වෙන්නත් බෑ. ඒ කියන්නේ උස්මෘත්තාව වගේ Tamanට විඳ දරා ගන්න බැරි අපහසුතාව ඇති වෙන තත්වයට ආහාර ගැනීමත් සිද්ධ කරන්න බෑ. එතන පැහැදිලි කරනවා නවංච වේදනං න උපාදෙසා. අලුත් වේදනාවක් නැවත හටගන්නේවත් නැති වෙන්න ඕන. එතකොට පරණ වේදනාව නැති කිරීම සිද්ධ වෙන්න ඕන. අලුත් වේදනාවක් හට නොගන්න ඕන. ආන්න ඒක තමයි මාත්‍රා. අන්න ඒ ප්‍රමාණයට ආහාර ගැනීම තමයි මෙහිදී සඳහන් කරන්නේ. එතකොට නන්දහාමුදුරන්ගේ ජීවන චරිතය තුළ ඔය කියන ලක්ෂණ ඕනතරම් තියෙනවා. උන්වහන්සේ ප්‍රමාණය දැනගෙන තමයි නිතරම ආහාර ගත්තේ. දැන් එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ ශාසනික කටයුතු සිද්ධ කරන ශාසනික භ්‍රමචර්යාවේ හැසිරෙන නිර්වාණය අරමුණු කරගත් ඇත්තන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කියන ආහාරයේ ප්‍රමාණය දැන ආහාර ගැනීම. මේක පිනතුනේ නිවන් සඳහා යන කෙනෙකුට පමණක් නෙවෙයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න අරමුණු කරගන්න ඕනම කෙනෙකුට මේ නන්ද හාමුදුරන්ගේ ආහාරයේ පමණ දන වැළඳීම කියන කරුණ Tamanට චරිතාපදානය කරන්න පුළුවන්. නිරෝගී භාවයට මේක හේතුවක් වෙනවා. සෞඛ්‍ය සහ ජීවිතය කියන එක අතිශයම වැදගත්. ඒ නිසා සමහර කෙනෙක් Tamanගේ කුස පිරවීම පිළිබඳව පමණයි හිතන්නේ එහෙත් සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳව හිතන්නේ නැහැ. බොහෝ වෙලාවදී අද වර්තමානයේ වෙනකොට මිනිසුන් රෝගාතුර වෙන්නේ ආහාරය නිසා. සමහර වෙලාවෙදී පමණ දැන නොවැළඳීම නිසා ආහාර පමණ දැන නොගැනීම නිසා එක්කෝ අඩුවෙන් ආහාර ගන්නවා එක්කෝ වැඩියෙන් ආහාර ගන්නවා ප්‍රමාණය අඩුවත් ප්‍රමාණය වැඩි වුණත් මේ දෙකෙන්ම Tamanගේ සෞඛ්‍යයට තර්ජනයක් වෙනවා එනිසා නන්දහාමුදුරන්ගේ මෙන්න මේ කියන ආහාරයේ පමණ දැන වැළඳීමේ න්‍යාය බොහෝ වෙලාවෙදී අපිට පාවිච්චියට ගන්න පුළුවන්, භාවිතයට ගන්න පුළුවන්. තවත් නන්දහාමුදුරන්ගේ ලක්ෂණයක් තමයි නන්දස්ස జాగරියානු යෝගස්මින් හෝති. නන්දහාමුදුරුව ළඟ තියෙනවා జాగරියානු යෝගය. జాగරියානු යෝගය කියලා කියන්නේ නිදිවැරීමේ හැකියාව. නිවන් දකින්නට නම් නිවන අරමුණු කරගෙන ගමන් කරනවන් නම් පින්නතුනි නිදිවරන්න පුරුදු වෙන්න ඕන. මොකටද නිදිවරන්නේ? දෙතිස් කතාවෙන් යුක්ත වෙන්නද? රාජ කතා, චෝර කතා, මහා මච්ච කතා, ඉත්ති කතා මේ කියන මේ වැඩකට නැති රජුන් පිළිබඳව, ඇමතුරු පිළිබඳව, ස්ත්‍රීන් පිළිබඳව, සොරුන් පිළිබඳව, මුදල් පිළිබඳව මේවා පිළිබඳව කතා කර කර ඉන්න නෙවෙයි මේ නිදිවරන්න කියන්නේ. සාසනික දියුණුව ඇති කරගන්න. ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න ආන්න නිନ୍ଦ Taman බාධකයක් නොකරගන්න ඕනි. ආන්න එහෙම වුණොත් තමයි ඒ කෙනාට ඒ ඒ යාමවලදී නිවන් සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මේ සූත්‍රය පැහැදිලි කරන විදිහට සහ තවත් බොහෝ සූත්‍රවල පැහැදිලි කරන විදිහට මේ జాగරියාණු යෝගය කියන එක පිංතුණි විස්තර කරනවා දවස කොටස් කීපයකට බෙදලා. දැන් දවල් දවස පිළිබඳව සඳහන් කරනවා දිවසං චංකමානේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝධේති. දිවසං කියලා කියන්නේ දවල් කාලය. මේ හිරු එළිය තියෙන කාලයේදී Taman කටයුතු කර යුත්තේ කෙසේද? චංකමනේන සක්මන් කිරීමෙන්. දැන් ඉර තියෙන කාලේ ආලෝකයේ තියෙන කාලේ සක්මන් කරමින් සක්මන් කරමින් කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ නිසජ්ජාය හිඳීමෙන් සක්මන් කරනවා ඊළඟට හිඳ ගන්නවා. ඒ හිඳගෙන Tamanගේ ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරනවා. ආවරණීයේහි ධම්මේහි දැන් සක්මන් කිරීමෙනුත් ඉඳගෙන සිටීමෙනුත් ආවරණය කරන ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරනවා. මොනවද මේ ආවරණය කරන ධර්ම කියලා කියන්නේ? සිත ආවරණය කරනවා. සිත වහගන්න ධර්ම. ඒවට තමයි අපි කියන්නේ නීවරණ කියලා. එවැනි නීවරණ පහක් තියෙනවා. ඒ නිසා පංච නීවරණ කියනවා. මෙන්න මේ කියන සිත වහගෙන ඉන්න, සිතේ ආලෝකයේ එළියට එන්න බැරිව තියෙන සිතේ දිලිසීම, සිතේ ප්‍රභාෂර භාවය පිටට නිකුත් නොවෙන්න හිත වහගෙන ඉන්න මේ ආවරණයන් එකින් එක එකින් එක ගලවනවා. කොහොමද ගලවන්නේ? ඇවිදිමින්. ඊළඟට ඉඳගෙන සිටීමෙන්. හරියට දිලිසෙන හඳ ඝන කළු වලාකුලකින් වැහුණා වගේ තමයි මේ පංච ඉන්ද්‍රියන්ගෙන් වැහුණා. මේ පංච නීවරණයන්ගෙන් වැහුණාම ඒ ඝන වලාකුළු එකින් එක එකින් එක එකින් එක හඳ මතින් ඈත් වෙනකොට ඈත් වෙනකොට අර දිලිසෙන හඳ නැවත මතුවෙනවා සහ ආලෝකයේ විහිදෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ හිත වසාගෙන තියෙන මේ නීවරණ ධර්මයන් සක්මන් කරමින් පිරිසුදු කරනවා. ඉඳගෙන සිටීමෙන් පිරිසුදු කරනවා දිවා කාලෙදී. ඊළඟට රත්ත්‍යා පතමං යාම. රාත්‍රී කාලයේ යාම තුනක් තියෙනවා. එයින් පළවෙනි යාමේදී සිද්ධ කරන්නේ අර විදිහටම ඉඳගෙන සිටීමෙන් සක්මන් කිරීමෙන් හිත නීවරණයන්ගෙන් පිරිසුදු කරනවා. මජ්ක්‍ධිම යාමේදී රත්ත්‍යා මජ්ක්‍ධිමං යාමං දක්ඛිනේන පස්සේන සීහ සීයන් කප්පේති. මේ කියන මැදි යමේදී සීහ සෙයාවෙන් සිහි බුද්ධියෙන් යුක්තව මම නිදා ගන්නවා කියන අදහසින් ඒ සීහ සෙයාවෙන් මද වේලාවක් සැතපීවදාරනවා නිදා ගන්නවා නිින්දට යනවා හැබැයි සී කල්පනාවේ මම අලුයම් වේලාවේදී අවදි වෙනවා කියන අදහසින් උන්වහන්සේ සිහි කල්පනාවෙන්ම තමයි සැතපෙන්නේ ඊළඟට රාත්‍රියේහි තුන්වෙනි යාමය පච්චිමං යාමං පච්චුට්ඨාය චංකමනනි නිස්සජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තම් පරිසෝදේති උදෑසන කාලේ අලුයම් කාලේ නැවත නැගිටලා අවදි වෙලා නැවතත් සක්මණෙන් සහ හිඳීමෙන් නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරනවා මෙන්න මේ කියන චිත්ත පාරිශුද්ධිය සඳහා තමයි జాగරියාන යෝගය වඩන්න ඕනේ. ආන්න ඒ චිත්ත පාරිශුද්ධිය සඳහා නිදිවැරීමේ පුරුව, නිදිවැරීමේ පුරුද්ද මේ නිවන් මඟ සාධනය කරගන්න යනකොට පුරුද්දක් පුහුණුවක් බවට පත් කරගන්න ඕන. නින්ද යම් ප්‍රමාණයකට ශරීරයට අවශ්‍යයි. අධික නින්දත් ශරීරයට අහිතකර විදිහට බලපානවා කියන එකයි බොහෝ දෙනෙකුගේ වෛද්‍යවරු ආදීන්ගේ වෛද්‍ය මතය. ඒ නිසා జాగරියානු යෝගය වැඩිම පිළිබඳව නන්දහාම්දුරන්ට අවබෝධයක් තියෙනවා. ආන්න ඒ ආදර්ශය අපේ ජීවිතයට අරගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඊළඟට පින්වතුනි නන්දහාම්දුරන් ළඟ තිබිච්ච තවත් විශේෂ ගුණයක් තමයි නන්දස සති සම්පජස්මින් හෝති. යම්කිසි විදියකින් නන්දහාමුදුරන්ට සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්නට පුළුවන් නම් උන්වහන්සේට පුළුවන්කම තියෙනවා පරිසුද්ධං පරිපුන්නං භ්‍රමචරියං චරිතු පරිසුද්ධ වූ පරිපූර්ණ වූ සාසනික භ්‍රමචර්යාවේ හැසිරෙන්න මොකක් තිබුණොත්ද සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය කියලා කියන්නේ එළඹ සිටි සිහිය ඒ කියන්නේ පෙඟුතුනි මෙහිදී විශේෂයෙන්ම පැහැදිලි කරනවා විදිතා වේදනා uppajjanti. යම්කිසි වේදනාවක් හටගන්නවා නම් ඒ කියන්නේ සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ඛා වේදනාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි විදිහකින් විවිධ වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතාවන්ගෙන් යම්කිසි සුඛ වේදනාවක් දැතු උනේ ඒ සුඛ වේදනාව ඇති වෙනකොටම උන්වහන්සේ දන්නවා උන්වහන්සේ දැනුවත් තුමයි ඒ සුඛ වේදනාව හටගන්නේ. ඒ අරමුණ ඔස්සේ යම්කිසි දුක් වේදනාවක් නම් හටගන්නේ ඒ දුක් වේදනාව හට ගන්නකොට මුන්නහස දන්නවා දැන් මට ඇති වෙන්නේ දුක් වේදනාවක් කියලා. මේ නදහස්ත වූ එකක් නම් උපේක්ෂා සහගත වේදනාවක් නම් ඇති වෙන්නේ උන්වහන්සේට ඒ මොහොතේම අවබෝධයක් ඇති වෙනවා මේ උපේක්ෂා සහගත වේදනාවක් කියලා. මෙන්න මේ විදිහට විදිතා වේදනා උපජ්ජන්ති. යම්කිසි විදිහකින් වේදනාවක් හටගන්නවා නම් ඒ හටගන්නේ මුන්වහන්සේ දැන දැනමයි. උන්වහන්සේට හොරෙන් උන්වහන්සේ නොදැනුවත්ව වේදනාවක් හටගන්නේ නැහැ. ඒ වගේම යම්කිසි වේදනාවක් හිතේ ටික කාලයක් පවතිනවා නම් සුඛ වේදනාවක් තියෙනවා නම් ඒ තියෙන කාල පරාසය මුන්වහන්සේ දැනගන්නවා මට මේ සුඛ වේදනාව දැන් පහළ වෙලා තියෙන්නේ කියලා. ඒ සුඛ වේදනාවෙන් තමයි මම ඉන්නේ කියලා. දුක් වේදනාවෙන් තමයි මම ඉන්නේ කියලා. උපේක්ඛා වේදනාවෙන් තමයි මට ඉන්නේ එවැනි සිතක් තමයි මට තියෙන්නේ කියලා උන්වහන්සේ දැනගෙනමයි ඒ වේදනාව උන්වහන්සේ තුල පවතින්නේ යම් කිසි විදිහකින් උන්වහන්සේගෙන් මේ වේදනාව පහව යනවා සුඛ වේදනාවක් කියලා සුඛ වේදනාව නැති වෙනවා නම් ඒ නැති වෙනකොටත් උන්වහන්සේ දන්නවා දැන් මගෙන් සුඛ වේදනාව අයින් වෙනවා කියලා දැන් මගෙන් දුක් වේදනාව ඉවත් වෙනවා කියලා උපේක්ඛා වේදනාව ඉවත් වෙනවා කියලා මෙන්න මේ විදිහට උන්වහන්සේට පුදුම විදිහට ඒ සති සම්පජඤ්ඤී ස්වභාවය තිබුණා ඊළඟට පින්වතුනි අනිත් කාරණාව තමයි සංඥා. ඒ කියන්නේ මේ රූපයක්ය, මේ ශබ්දයක්ය, මේක ගන්ධයක්ය, රසයක්, ස්පර්ශයක් කියලා දැනගන්න පුළුවන්කම උන්වහන්සේට තියෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිහකින් විදිතා සංඥා උප්පජ්ජති. ඒ රූපයක් පිළිබඳව සංඥාව උන්වහන්සේ දැනගෙනම තමයි උන්වහන්සේට පහළ වෙන්නේ. නැත්තම් දැන් අපි අපි සමහරලාවේදී පෘථග්ජන ලෝකේ තමන් රූපයක් දකිනවා ඒ රූපයක් විදිහට සංඥා කරගන්නේ තමන් නොදැනුවමයි. නමුත් උන්වහන්සේ රූපය අඳුන ගන්නවා රූපයක් විදිහට. ශබ්දය අඳුන ගන්නවා හරියටම ශබ්දයක් විදිහට. ඒක සංඥා කරගන්නවා. ඒ සංඥාව පවතිනවා නම් සංඥාව නැති වෙනවා නම් ඒත් උන්වහන්සේට ඒ පිළිබඳ අවබෝධය තියෙනවා. ඊළඟට අනිත් එක තමයි විතක්ක. කුසල විතරක වෙන්න පුළුවන්, අකුසල විතරක වෙන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම කාම ව්‍යාපාද විහිංසා විතක්ක වලටත් වඩා නෙක්ඛම්ම නෙක්ඛම්ම විතක්ක අව්‍යාපාද විතක්ක අවිහිංසා විතක්ක කියන මේ උසස් අයට පහළ වෙන විතර්කයන්. උන්වහන්සේට ඇති වෙනවා නම් ඒව ඇති වෙන්නේ උන්වහන්සේ දැන දැනමයි. නෙක්ඛම්ම විතක්කයක් ඇති වෙනවා නම් උන්වහන්සේට ඒ විතර්කය ඇති වෙනකොටම අවබෝධය ඇති වෙනවා. උන්වහන්සේ දැනගන්න. සිහිනුවණින් ඒ පිළිබඳව දන්නවා, දකිනවා. ඒ වගේම අව්‍යාපාද විතක්කයක් නම් එහෙමත් නැත්නම් අවිහිංසා විතක්කයක් නම් ඒ විතර්කයේ පහළ වෙනකොටම විතර්කයේ පවතින කාලෙදිත් විතර්කය පහව යන කාලෙදිත් උන්වහන්සේ පිළිබඳ අවබෝධයෙන් ඉන්නේ. ඒතර දැන් මෙන්න මේ විදිහට බලනකොට උන්වහන්සේ නිරන්තරයෙන්ම සිහි නුවණින් තමයි හැමතිස්සෙම කටයුතු සිද්ධ කරන්නේ. ආන් ඒ නිසා නන්දහාමුදුරන්ගේ මේ චරිතයෙන් ගන්නට තියෙන ආදර්ශ තම තමන්ගේ ජීවිතවලට අරගෙන. ඒ කියන්නේ උන්වහන්සේ ළඟ තිබුණු ඉන්ද්‍රිය සංවර ස්වභාවය, උන්වහන්සේ ළඟ තිබුණු జాగරියාණු ස්වභාවය, උන්වහන්සේ ළඟ තිබුණු සති සම්පජඤ්ඤ ස්වභාවය, ඒ වගේම උන්වහන්සේ ළඟ තිබුණු මේ කියන සුවිශේෂ ලක්ෂණයන් තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ජීවිත සකස් කරගන්න ආදර්ශයන් ඇති කරගන්න උන්වහන්සේ ළඟ තිබුණු භෝජනයේහි පමණ දන්න වැළඳීම කියන එකත් ජීවිතයට ආදර්ශ වශයෙන් අරගෙන ජීවිතය සකස් කරගන්නට උත්සාහ කරන්න එම චරිතය චරිතාපදානයක් විදිහට ජීවිතයට ළඟා කරගෙන උසස් මානසික ස්වභාවයටපත් වෙන්නට ඔබ හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් දහම් පඬු පූජාවෙන් ලැබූ කුසල බලයෙන් අමා නිවන් සුව ලැබේවායි පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සමට තිරුවන් සරණයි අද නන්දතෙරුන් වහන්සේගේ චරිතාපදානයේ ඇසුරින් ධර්මදේශනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී අවිස්සාවේල සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ කතිකාචාර්ය රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නිග්ඝහ ඥානින්ද ස්වාමින්වරයන් වහන්සේ